පැහැදිලි ස්වාමින් වහන්සේ. ඊගා ප්‍රශ්න මම පොඩ්ඩක් අර ඉස්සෙල්ලා චෛතසික වලින් මට ඇති වුණ ප්‍රශ්නයක් ඒක මම මෙතනට එකතු කරන ඔබ වහන්සේ කැමති නම් මේ වෙලාවේ උත්තර දෙන්න. ස්වාමින් වහන්සේ දැන් මට තේරුම් ගියා දැන් උද්දච්ච විචිකිච්ඡා ඒ ඒවා මූලික වෙලා එන මොහ මූලික වෙන ඇති වෙන චෛතසික වලින් කර්මපත හටගන්නේ නැහැ කියන එකත් පොඩි මම ඊයේ පොඩි කියවනකොට මට තේරුම් ගියා පොඩ්ඩක් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්සේ මොකද ඒක මම ධම්ම සංගණීපකරණේ අර ඒක තිබුණේ අර දැන් මිච්ඡාදිට්ඨි කියන්නේ මිච්ඡාදිට්ඨි කියලා කිව්වහම මේ එතන අවිද්‍යාව ප්‍රධාන වෙලා නැහැ. ව්‍යාපාදේ ප්‍රධාන වෙලා නැහැ. හැබැයි එතන මෝහ මූලික බව තමයි ප්‍රබල වෙලා තියෙන්නේ. එතකොට එතන හැබැයි තනිසිතක් කියලා අපට කියන්න බෑ. ඉතින් එතන අර දෘෂ්ටිය දැඩිව ගන්න ලෝභය ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේ ස්වාමින් වහන්සේ. එතන අර දස අකුසල් වල ඒ දෙකේ ඒ චෛතසික දෙකක් යෙදිලා තිබුණේ නෑ. මම ධම්මසංගණීප කරන්නේ බලනකොට මම ටිකක් බලන්නම් මොකක්ද එතන වෙනස කියන එක. හොඳයි ස්වාමින් වහන්සේ. ඒ කියන්නේ එතන තිබුණේ මෝහ මූලිකව විතරක් කර්මපතයක් සැකසෙන්නේ නැහැ කියලාද පැහැදිලි කරලා තිබුණේ. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ කරුණාවෙන් පොඩ්ඩක් කර්මපතයක් ඒක කොහොමද කියන එක සුළුවෙන් හඳුන්වලා දෙන්න පුළුවන්ද? කර්මපත කියලා කියන්නේ උපතක් සඳහා දැන් කුසල කුසල කර්මයන්ගේ විපාක දෙආකාරයකින් ලැබෙනවා ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක කියලා. ප්‍රතිසන්ද විපාක කියන්නේ උත්පත්තියකට සාධක වෙනවා. උපතක් ඇති කරන්න ප්‍රතිසන්දි විඥානයක් ජනිත කරන්න උදව් වෙනවා. ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක කියලා කියන්නේ ඉපදුනාට පස්සේ සැප දුක් විපාක ඇති කරන්න හේතු වෙනවා. දැන් කර්මපතයයි කියලා කියන්නේ පතහ කියලා කියන්නේ මාර්ගය කියන එකනේ, මාවත කියන එකනේ. එතකොට යම්කිසි භවයක උත්පත්තිය සලසන්නට මාර්ගය හදනවා නම් අන්න ඒ බඳු කර්මයක් තමයි කර්මපතයක් කියන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ ප්‍රතිසන්දි විපාකය ගෙන දෙනවා නම් ඒ ප්‍රතිසන්දි විපාකය ගෙන දෙන එක කර්මපතයක්. එතකොට දැන් ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර මුසාවාද පිසුන වාච පරුස වාච සම්පප්පලාප කියලා කායික වාචසික ගිහිල්ලා ඊට පස්සේ මානසික කියන අවිජ්ජා ව්‍යාපාද මිච්ඡා දිට්ඨිය අවිද්‍යාව කියලා කිව්වම ලෝභය උත්සන්න භාවය ව්‍යාපාද කියලා කිව්වහම ද්වේෂයේ උත්සන්න භාවය මිච්ඡා දිට්ඨි කියලා කිව්වහම මෝහයේ උත්සන්න භාවය. ඉතින් දැන් මේ මිච්ඡා දිට්ඨි වගේ කතාවකදී මේ එක චෛතසිකයක් එක හිතක් ක්‍රියාත්මක වෙනවා කියලා අපිට කියන්න බෑ. එතන හිත ගොඩාක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා සමහරට මේ විදිහේ විග්‍රහයක් තියනවද දන්නේ නැහැ. ඒක කොතනද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් මැසේජ් එකක් එවන්න පුළුවන් නම් මමත් ටිකක් ඒක විමසලා බලන්නම්. එහේ ස්වාමින් වහන්සේ මම එහෙම කරන්නම්. ප්‍රමාණ පින්. මේ ප්‍රශ්න දෙක විතරයි ඔබ වහන්සේගෙන්. සරෝස්